සියලු දෙනාටම වගේ ප්‍රෝජනයක් ගන්න කියන පොන ආකාරයේ සාගල දේශනාව පිළිපැද කිරීමටයි අප අද බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මෙතන ඉතිරිම අවබෝධයක් දෙකක් පමණ මේ ස්ථානයට පැමිණ භාවනා කරන්න පුරුදු පුහුණු වෙන අය. ඒකට මේ දක්වාම මොනම හේතුවක් නිසා පොඩි පාන දහතු අවබෝධ කරගන්නට බැරි වුණා නම් ඒ සඳහා ඒ වගේම දැන් මහානාම පිටියක් කරලා නිවන් හැදීමට බලාපොරොත්තු වෙන යම් කෙනෙක් සිටිනා නම් ඒ සඳහා මේ ධර්ම දේශනාව අපි දෙකක් කරන්නේ. අපට නිවන් අවබෝධ කරගන්නට නම් අප තුළ දිනු කරගත යුතු ධර්ම තියෙනවා. ඒවට කියන්නේ විමුක්ත පරිපාලනීය ධර්මය කියලා. විමුක්තිය නිදහස් භාවයේ ලැබීම සඳහා සමාගයේ සිත තුළ දියුණු කරගත යුතු ධර්ම කියන එකයි විමුක්ත පරිපාලනය ධර්ම කියන එකෙන් අදහස් කරන ලබන්නේ. විශේෂයෙන්ම නිවන් ගැන නිර්වාණ ධර්ම අවබෝධ කිරීම ගැන අපි කතා කරනවා නම් එහිදී මේ විමුක්ත පරිපාලනය ධර්ම වශයෙන් සලකන සත්‍ය බෝධිපාක්ෂික ධර්මයි. ඒකෙම ප්‍රධානම ප්‍රධාන වන්නේ සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන. මේ අංග තුනේ අනුපාඩෝ තියෙනකොට කාටවත් නිවන් යන්නට බෑ. කරන්න තුන නිසකණිත දියුණු වෙන්න ඕන. ඒ ගැන නෙමෙයි අද අප කතා මේ දේශනාවෙන් ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙන්නේ මේ අමුල යන්තරන්නන්තරට දියුණු කරගෙන සිටියන් කෙනෙකුට තවමත් නිවන අවබෝධ කරගන්නට නොහැකි වෙනට පුළුවන් සිටේ තියෙන ස්වභාවයන්ගේ නිසි පරිදි සිටේ කියන ස්වභාවයන් නිසි පරිදි හදාගන්න නැත්නම් ඒක නිසා නිවන් අවබෝධ කරගන්නට සිත තුළ සිද්ධියක ස්වභාව ධර්ම ස්වභාවය මට බුද්ධ ඥාන වාසේ දක්වලා තියෙන ඒකයි අපි අද කතා කරන්නේ. එතකොට බුද්ධ ඥාන වාසේ දක්වනවා අපිච්චාසයන් දෙක්කේ ධම්මෝ නායන් ධම්මෝ මහිත්‍යස්ස මහණෙනි මේ නිර්වාණ ධාතුව කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ අනිත්‍යයේ වූ ප්‍රමණය. නායම් ධම්මෝ මහත්සස මගේ ශාක්‍ය විලාසයෙන් නායක මහානකත්තකම උදේශයන් නායක මේ ධර්මයේ අවබෝධ කරන්නට බෑ. මේ වාක්‍යයේ කොටස් විස්තර කරන මේ බුදුහාමුදුරුවෝ කියපු කරුණාට පළමුවෙන් ප්‍රකාශ කරනවා. සංසත්තස්සයන් දෙකේ ධම්මෝ නායම් ධම්මෝ අසංසත්තස්සය මේ නිර්වාණ ධර්ම අවබෝධ කරගන්නට බෑ සිතේ සතුටක් නැති කෙනෙකුට. ඒ ධර්මය අවබෝධ කරගන්න හැකියන්නේ සතුට තියෙන කෙනෙකුට පමණයි. සවන කාරණාව පවිත්‍ත්‍යයන් ධම්මයේ ධම්මෝ නායම් ධම්මෝ සංගණකාරාමත් මේ ධර්මය නිර්වාණ ධර්ම අවබෝධ කළ හැකි වන්නේ විවේකයෙන් යුතු කෙනෙකුට පමණයි. සෙනඟ සමග නාමයන් සමිච්ඡන් සමග නිරන්තරයෙන් ඒක රාශියන කතා කරලා කාලයෙන් ළඟ කරන හැටනේ. මේ කර්ම තුනට අමතරව කියන කර්ම ඉතාමත් වැදගත්. ආරද්ධ විද්‍යාවන් වික්‍රේ සම්මෝනමයන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මයේ අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ මේ ධර්මයේ කියනකින් අදහස් කරන්නේ මේ කොනදාස අධ්‍යක්ීමේ සාක්ෂාත් වීමයි. මේ නිර්වාණ ධාතය සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ අනුබන ලද ජීවිතයක් ඇති කෙනෙකුට විනා නායම් ධම්මෝ කුසීතස්ස කුසීත අලස මේක මද පුද්ගලයෙකුට නෙවෙයි. ඊළඟට කියනවා සම්මාහිතස්සයන් දෙකේ ධම්මෝ නායන් ධම්මෝ උපට්ඨිත රසස්සයන් දෙකේ ධම්මෝ නායන් ධම්මෝ මුක්තස්සදිස්ස එලෙම්පටි සිහිය ඇති කෙනෙකුට පමණයි නිර්වාණය සාක්ෂාත් කළ හැකි වන්නේ මුක්තස්සදිස්ස සිහිය නැතිය සම්මා සතිය දිනු කරපු නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ ඊළඟ කාරණාව සමාහිතස්සයම වික්කේ ධම්මෝනාන ධම්මෝ සමාහිතස්ස මේ නිර්වාණ ධාතු අධ්‍යක්ෂණය කරන්නේ සමාහිත සිතක් සමාධිමත් සිතක් කියන කෙනෙකුට පමණයි නිසිරණ සිතක් ඇති සමාධිමත් සිතක් නැති කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට බැහැ සංයමතු වයන් වික්කේ ධම්මෝනාන ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධම්මයේ දකින්නට පුළුවන් වන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මූල කෙනෙකුට ප්‍රශ්නාව නැති කෙනෙකුට මේ ධර්මයේ දකින්නට බෑ. මේ කතාව නම් මේ අහලා ඉතින් නිතර නිතර ඔපෙන් යෝති. ඊළඟට සතර බුදුදානන් වහන්සේට වෙන කාරණාවෙන් දක්වන්නේ නිප්පංජ රාමසායම් වික්‍රේ ධම්මෝ නිප්පංජ රතිනෝ නායන් ධම්මෝ පපංජ රාමස්ස පපංච රතිනෝ කියලා. සංසාරයේ ප්‍රමාදයේ පිළිලන ධර්ම වලට කියනවා ප්‍රපංච ධර්ම කියලා මේ සංසාරයේ ප්‍රමාදයේ පිළිලන ධර්මයන් මේ නැතිකමට කියනවා නිෂ්පංච ධර්ම කියලා. මේ නිෂ්පංච ධර්මයන් කියන්නේ ඇලුණු ඒකෙන් බැඳුණු කෙනෙකුට මේ නිර්වාණය අවබෝධ කරගන්නේ අනුන් කෙනෙකුට නෙවෙයි. ඒ කරුණාවට යම් යම් අනුපාඩු තියෙනවා නම් තමයි සිත තුළ මේ ධර්ම දේශනාව අහලා ඒ අනුපාඩු සකසා ගන්නට ඕනේ. එම සංස්කාරයෙන් ඊට පස්සේ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය කියන අංග තුන දිනු කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට පළවෙනි කාරණාව අපි ගමු දැන් අපිට සායම් දෙකේ ගමු නම් නම් මහිත්‍යත් කියන කාරණාව. අනිත්‍ය වූ කෙනෙකුටයි මේ ධර්මය අවබෝධ කළ හැකිවන්නේ. අනිත්‍ය කියන වචනේ සිංහලෙන් සම්පූර්ණ අපිස් කියලා සිංහල වචනය තියෙන අපිස් කියලා ඒක සමහරට නොතේරෙනවා. අනිත්‍ය කියන්නේ ටිකක් නිහතමානීව මේ ඔබ කොහොමද නැතුව මහාන් සත්‍යකමක් වලට ගන්න නැතුව කටයුතු කරනවා. මේ මේ මහාන්තරකම ගස්සාට පස්සේ කෙනෙකුගේ සිත තුළ මානිය තියෙනවා විදාකාර ප්‍රේතබන්මය තියෙනවා ඉතින් ඒක තුළින් කෙනෙකුට නිවන් මඟ ඇතිවෙනවා මිසක් නිවන් මඟ ආවරණය වන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන විශේෂම අටුවක් පොතේ දක්වලා තියෙන මේ අල්පේක භාවයන් හතරක් ආඳුරු රූපයෙන් දැක්වෙන අල්පේක භාවයන් හතරක්. නිහයටත් ඒක යොදා ගන්නට පුළුවන්. පච්චයල්පේක්ෂා කියලා එකක් දක්වනවා. ඒ කියන්නේ අල්පේක්ෂාවයක් තියෙනවා. ලැබෙන දේවල් පිළිබඳව, සමන්ට ලැබෙන දේවල් පිළිබඳව තමන් උදම් වෙන්නේ නැතුව අල්පේක්ෂකී එතකොට ලැබෙන දේවල් කියවනම ඇඳුම් පැළඳුම් කැම දේම් දේස් දේස් නිවාස යාන වාහන ආදී විවිධ දේවල් තිබෙනවා. ඊළඟට තව එකක් තියෙනවා පරියක්ති අල්පේක්ෂාවය කියලා. පරිවර්ත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම මෙතන කියනවා විදන්නේ දන්නවා සූත්‍ර දන්නවා අද මේ ධර්මයේ කියන්නේ කොහොමද ආදි වශයෙන් මනෝසත්කමක් නැතුව නියතමානී භාවයක් ඇති වෙන්නේ මේක පිළිබඳව ඊළඟට හාමුදුරුවෝ ආරක්ෂා කරන දෝසානල කියන කොටස. ඒ දෝසානල පිළිබඳව සල්පේක භාවයක් දෙන්නට ඕනේ. ඒකට දෝසානල අල්පේකතාවය කියලා කතා කරන්නේ. ඒ දෝසානල ධර්ම දාතුමක් තියෙනවා. ඒ වගේ විතරම් ප්‍රයෝජනවත් නොවන කරුණු නිසා ඒවා කියන්නට අවශ්‍ය නැහැ. ඊළඟට කායිකක් තියෙන අධිගමාල්පේකතාවය කියලා. අධිගමය කරනවා කියන්නේ සාස්ත්‍රාත් කරනවා භාවනා කිරීම තුළින් යම් කිසි තරමද්දට හරි භාවනා දිනුම නිසා ධානයකට පිටපත් කරගන්නට පුළුවන් නම් නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා තියෙනවා මේවා ගැන ආඩම්බරෙන් අනුන්ට කියන්නේ නැත්නම් අනුන්ට මේවා මන නිම සත්‍යයේ සිදුනා කියන්නට කිසිසේත් නැහැ අධිකම අල්පේකතාවකින් කුසුද්ධලය ඒවා තමා ළඟම තියාගෙන ඉන්නවා නම් අනිත්‍යයට ප්‍රකාශ කරන්න කියන්නේ මේක සෝත් මේ අතුවාගේ දක්වන මතයක් බුදුරජාණන් වහන්සේ මේ හා සම්බන්ධ කරන ප්‍රකාශය අපි මේ දේශනාවේ අවසානයේ වශයෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා. අපි දැන් දෙවෙනි කාරණාවම සංකප්පස්සයන් විකේ ධර්මනාන් ධර්මනාන් සංකප්පස්ස. සත්‍යයක් තියෙන කෙනෙකුටයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. සතුට කියනකොට මේ මනසට ඇතිවෙන්න ඕන මතක් ගන්න ඕන තීටි සම්බොධන දෙකේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. කියන්නේ මම යාමට දිනු කරගත යුතු අංග හතක් තමයි බොද්ධංග ධර්ම කියන්නේ. බොද්ධංග ධර්ම වල එකක් තමයි තීටි කියන්නේ. බුදුහාමුදුරු මේ අවස්ථාවේ දැක්වූ පාඩයක් තමයි සීතනාස්තකායෝප සම්මතී පස්සද්දකායෝ සතං වේදේති සුඛිනවට්ඨං සමාධියති සමාහිතෝ විකේ විකෝ යතහ භූතං පදානාති කියන පාඩේ. ප්‍රීති මනස කායෝ පස්සංගති මන ප්‍රීතිය අතුරු කෙනාට තමයි කය සංසිඳෙන්නේ සංසිඳන කියන්නේ කය කියන බරපතල රළු ගතිය නැතිව කය සහල් වෙලා පවත්තනා ස්වභාවය ඒකට තීතිය නැත්නම් මේක කරගන්නට බෑ. තීති මනසකාරය උපසම්පති පස්සද්ද කායෝ සකන්නේ දෙති. ඉතින් කය සංසිඳනකොට සුඛයක් දැනෙනවා. තමන්ගේ කයට සුඛයක් දැනෙනවා. ඒ සුඛනෝචිත සමාධියේ ඒ සුඛ කියන සුඛය කියන දැනෙන කෙනාට සුඛය අත්දැකීම කෙනාට පුළුවන්කම තිබෙනවා. සිත සමාධිමත් කරගන්නට ඒක කරගන්නට. සමාහිතෝ වික්‍රේ වික්‍රේ යථාභූත සම්පදානාති සමාධිමත් සිතක් ඇති කෙනෙක් තමයි ඇත්ත ඇති යටකාරයෙන් යමක තියෙන දේ තියෙන ආකාරයෙන් දකින්නේ. යථාභූත ඥාන දර්ශනය කියලා මේකට ප්‍රකාශ කරන්නේ යථාභූත ඥාන දර්ශනය උපරදත්තය කියන්නේ සමාධිය තියෙන කෙනෙකුට පමණයි. ඒ යථාභූත ඥාන දර්ශනය තමයි මේවා අනිත්‍යයි කියලා දැකීම කියන්නේ මේවා දුකයි කියලා අවබෝධ වන්නේ. ඒක මේවා මනේ මම කොහොමද දෙයක් නෙවෙයි කියලා අනාත්ම ධර්ම වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ යථාභූත ඥාන දර්ශනය තුළින්. ඒ වගේම මේක තමයි දුක්ඛ සත්‍ය මේ සමුදය සත්‍ය මේ නිරෝධ සත්‍ය මේ මාර්ග සත්‍ය කියලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කිරීමේ හැකියාව ලැබෙන්නේ සතරබෝධ ඥාන දර්ශනය තුළින් පමණයි. ඒක නිසා මේ ආනිසංස සෑම එකක්ම දෙවි දෙවීමට මූලිකව තිබිය යුතු අංගයක් තමයි මේ ප්‍රීතිය සතුට. සමථිත කෙනෙකුට මේ භාවනා ක්‍රියාවෙන් සතුටක් ලැබෙන්නේ නැත්නම් ප්‍රීතියක් ලැබෙන්නේ නැත්නම් නැත්නම් සමහරට මෙතෙක්ල් භාවනා කරන ප්‍රතිඵලයක් ගත්තේ නැහැ කියලා හිතනවා නම් නොසතුටක් ඇති වෙන්නත් පුළුවන්. මේ නොසතුටද කියන්නේ අරතිය කියලා. මේ මතක ඇති අපි අරති නිවර්ණය කියලා නිවර්ණ ධර්ම හතක් විස්තර කළා. ඒ කියන්නේ පංච නිවර්ණ ධර්ම වලට අමතරව අරතිය අවිද්‍යාව කියලා නිවර්ණ දෙකකුත් තිබෙනවා. ඒ අරතිය ඇති වෙන්නත් පුළුවන්. ඒක නිවර්ණ ධර්මයක්. ඒක නිසා මේ නිවර්ණ ධර්ම නැති නැති කරගත්තේ නැත්නම් නිවන් යන්නට බැහැ. ඒක නිසා නිවන් දන්නේ අයින් කරගන්න සඳහා ප්‍රීතිය සමාගයේ සිට ප්‍රයත්නයක් ඕනේ. මේ ප්‍රීතිය නිරායාසයෙන් ලැබෙනවා භාවනා සමතයක් වශයෙන් හරි දර්ශනා වශයෙන් හරි භාවනා කිරීම තුළින් හිතේ සමාධිය ලැබෙනකොට ඒකනේ ටික ටික හරි සංසිඳලා යටපත් වෙනකොට. විශේෂයෙන්ම භාවනා සම්මත භාවනා කරනට ධ්‍යාන වලට සිදුවෙන පරිදි තීක්ෂණ අවස්ථාවක් හිතපත් ගන්න. ඒ වගේම මේ ස්කන්ධ දන්නේ පංචස්කන්ධ දන්නේ අනිත්‍යතාවයන් පැතිමින් නැතිමින් දැක දැක බල බල වාසය කරන ප්‍රාණශක්තිය උද්දත වූ අවස්ථාවකදී නතු යතෝ සම්මතති සංධාන මොදයක් යම් ලබති තීති බ්‍රහ්මඥාන සංසං විධාන සංකේල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම ඇති වෙන විට නැති වෙන විට මේක ඇති වෙනවා මේක නැති වෙනවා කියලා උදේ වෛද්‍යක බල බලා ඉන්න කෙනෙකු මේකට තුළ තීතිය තියෙනවා. ඒ තීතිය ඇතිවීම තුළ ආකාරයෙන් සමාධිය දිනුනොත් විදර්ශනා දිනන ඉතින් නැති කෙනෙකුට මේ තීතිය ඇති කර ගැනීම සඳහා සමාධිය පිටතට තියෙනා වූ ගුණ ධර්ම ගැන මේ දක්වා සමාධිය පිටතට දිනුනේ අධ්‍යාත්මික ගුණ ධර්මයන් ගැන සිතන සිහිපත් කරලා සතුට වෙන්නට පුළුවන්. සමාධියේ සීලය ගැන සතුට වෙන්නට පුළුවන් සමාගයේ දාන සම්පත්තියෙන් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් දාන සම්පත්තිය කියලා දාන එක කියන්නේ පරිත්‍යාගශීලී මහරේගෙන හිතලා සතුටු වෙන්න පුළුවන් තියනවනේ නැත්නම් තමයි මේ භාවනාවක් නිරතලා සිටිනවා වෙනත් අය නම් සංසාර ගමනේ දිගින් දිගට යන්න උත්සාහ කරනවා මම මේ සංසාර දුකින් මිදීමට ගමන් කරන මම මේ විදිහට ධර්මයේ යෙදලා සිටිනවා මම මේ මේ විදිහට ධම්මානුකූල ජීවිතයක් ගත කරන්න ආදී වශයෙන් සිටිනවා කර්ම දුරට හරිය තීතියක් කරගන්නට ඕන මේක තීතිය එක කොටසක් තව කොටසක් තියෙනවා බුදුහාමුදුරුවෝ උපදෙස් සම්මන්නේ සෝතේ දක්වන්නේ සංසුප්තකාරම් කියන ධර්මමාන ධර්මවාසන සෝසාති උපකෝපනේ සම්මත්තන්කින් දේශනා වත්සන්. එද දෙකේ දෙකෝ සංසුප්තෝ හෝති ඉතින්තද සීවර පින්ද පාස්යෙන් අවසන් දිනස් වෙන දිනන් පස්සේ මේ සංසපයිස්කාරයෙන් කියන පාඩියන් වාසේ ප්‍රකාශ කළා. මේ විශ්වක් ගැන කතා කරනකොට කියන්නේ මේකට ඒක අදාළ වෙන මේ සාස්ත්‍රයේ විශ්වයන් ලැබෙන දෙයින් සතුට වෙන සතුටට පත් වෙන ඉතින් උතර සීවර පින්න පාත සේනාසන ගානක් පස්සේ මේකට අයහා දැන් ලැබෙන සතුට පස්සේ සීවර වලේ මේකලා හරි දේවල් දෙන්නේ සේනාසන හරි මේ සාධිය හරි ඕන දෙයකින් ලැබෙන දෙයින් සතුට වෙන්නට පුළුවන් මේ අයත් දුන්නේ තමන්ට ලැබෙන දේ සතුට වෙන්නට පුළුවන් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ලැබෙන සතුට වෙන මේ මේ උත්සාහයක් ගන්න නැතුව දිනු නැතුව අත් දෙක බැඳගෙන පැත්තට වෙලා ඉන්න කියන කතාවක් නෙවෙයි අදහස් කරන්නේ. සමාජයේ ධනදාන ආදී ලෞකික අවශ්‍ය දේවල් දිනු කරගන්න උත්සාහ ගත යුතුයි. ඒ උත්සාහ කරන ගන්න එක වෙනම කාරණා. නමුත් ලැබෙන දෙයින් සතුට වෙන එක තවත් කාරණා. ලද දෙයින් සතුට වන්නවානේ ලද දෙයින් සතුට වෙච්ච නැතිකොට කියලාගේ සිතතුල අවිද්‍යාව ලෝභයෙන් හේතන් දැරිසවන්නේ. තව තවත් දුරට මේවා ලබා ගැනීමේ සිතන්හා සිපාසාව තියන්න තමයි පටන් ගන්න. ඊට අමතරව ලද දෙයින් සතුට නොවන පුද්ගලයාට ඊර්ෂ්‍යාව ඇති වෙන සම්බන්ධවත් ගන්න ප්‍රාණායයෙන් ලැබෙන අන්නන්ගේ සතුට සම්බන්ධ කරලා ඒකට වෛද්‍ය සාගත හිතෙන ඊර්ෂ්‍යා සාගත හිතෙන ආදී ඇතිවන්නට පුළුවන්. ලස්සනින් සතුටින් පුද්ගලයාගේ සිත තුළ ව්‍යාපාදමය වර්ණයක් දැක්වන්නට පුළුවන්. ඒක නිසා මේ නිවන යටපත් ගැනීම සඳහා ලදදී සතුටු වෙන්නට පුරුදු වෙන්නට ඕන නිවන් යන්න බලාපොරොත්තු වෙන කෙනා. මේවා ඇත්ත වශයෙන්ම නිවන් ලැබීමට උපකාර වන ධර්ම දෙලින්ම මේ තුළ නිවන් ලබා දෙනවා කියලා මම කියනවා නෙවෙයි. මේ මේ අදුපාඩු තියෙනකොට නිවන් ලබා ගන්නට පුළුවන් සත්‍යය ප්‍රමාද වෙනවා. තම තම තම තම කල්යනවා. ඒ නිසා මේ අදුපාඩු සපසා ගැනීම ඉතාමත් සුදුසු. හරි කල්ද වෙනසකට කරන්න පුළුවන් දෙයක් තමයි කර්මය ගැන සමාජයේ කර්මය ගැන සිතපත් කරන්නේ. ඒ කර්මය ගැන සිතපත් කරන මගේ කර්මයට අනුව තමයි මේ මේ දේවල් ලැබිලා තියෙන්නේ. අපිට සමාජ ලැබිලා තියෙන ධන දාන සම්පත් ගැන යොදවලා විඥාන වාහනය මේ මගේ කර්මයට අනුව ලැබිලා තියෙන්නේ. ඒක නිසා මේ අත්දැකීම් ලැබිලා තියෙන ප්‍රමාණය සතපත්පත් වෙනවා. සමාජ ලැබිලා තියෙන දෙමෝපිය සහෝදර සහෝදරියෝ නැන්දාගිතමද සමාජපුරුෂව දරුවෝ මේ ඔක්කොම සමාජයේ කර්මයට අනුව ලැබිලා තියෙන දේවල් කියලා ඒවයි කොයි ආකාරයෙන් here ක්‍රියා කළත් සතුටු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. අර ඒකෙන් සාමූහිකව පත්වන්න පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන. සමන්ගේ නිරෝගී භාවය නැතුව කෙනෙකුට නිරන්තරයෙන්ම දුක් ඇතිවෙන්න පුළුවන්, නිරෝගී ඇතිවෙන්න පුළුවන්, කරදර පීඩා ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒ ගැන හිතේක පසුතැවෙන පුද්ගලයාගේ සිත තුළ නිවන් ධර්මය ප්‍රයන්න කොහොනේ. මේක මම කරන ලද අකුසල කර්ම වල සත්‍යයන් හිතා කිරීමේ අකුසල කර්මයේ විපාකයක් වශයෙන් ලැබිලා තියෙන්නේ. මට ලැබිලා තියෙන නිරෝගී සම්පත්තිය පමණයි. ඒ නිසා මේ අර නිරෝගී භාවය ආශාවෙන් නැතිකම ලෙඩ රෝග ආදී සෝපත් වීමකට කටයුතු කරන එක වෙනම දෙයක්. නමුත් මේ කියන්නේ හිත හිත වර්ධනය එක දුක් වෙන එක තමයි දෙයක්. ඒ වගේ සමන් සතු කායික හෝ මානසික හෝ නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් හරි බාහිර වශයෙන් තියෙන කවරදයක් ගැන හිතලා ආයි ගැඹුරු දේවල් ගැන හිතලා සතුට වෙන්නට පුරුදු වෙනකොට මේ සතුට වෙනකොට උපේක්ෂාව සමානෝ පිට ලැබුණා නැත්නම් භාවය. මේ නැත්නම් භාවය නිවන් යාමට කිසිම සංගයක්. විශේෂයෙන්ම සංකාර උපේක්ෂා නාමය කියලා නාමය තියෙනවා සංස්කාරයන් කෙරේ මොහොම සංස්කාරයක් තියෙන මෙතනක් තියෙන ඉන්න පුළුවන් සත්‍යය වෙනවා ඒ වගේම උපේක්ෂා සම්බන්ධය කියන දාන්නයක් තියෙනවා ඒක සාර්ථක කියන බොද්ධ ධර්මයේ එතකොට මේ උපේක්ෂාව ගමන් යාමට අවශ්‍ය නම් නේද? ඒ උපේක්ෂාව නැත්නම් නිවන් ලබන්නට බෑ. නිවන් ලැබෙන අවස්ථාවෙත් උපේක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය සමන්ද පැහැදිලිව අත්දකින්න පුළුවන් සමාන ප්‍රඥාව දීමම කියලා තිබෙනවා නම් තමයි. එතකොට මේ උපේක්ෂාව ඇති කර ගැනීමට මේ ලද්දේන් සතුට වීම ඉතාමත් අවශ්‍ය අංග. නැත්නම් නොසැලීමකට පත් වෙනවා. සුත්තර තත්ත්වයට පත් වෙනවා. තණ්හාව තව තවත් වැඩි වෙනවා. මනෝ ඊර්ෂ්‍යාව කෝපය වෙන ක්ලේශ ධර්ම ගන්න තියෙනවා. මේවා සාස්ත්‍රාන්තයකට පස්සේ කපා හරින්නට යට කරගන්නට දුක පිළිසුදු සබා ගන්නට උපකාර වන නිසා ලබතින් සකට වීම සමානවත් අවශ්‍ය කරනවා. අපි ওই දෙකේ පන්තියේ තුනේ පන්තියේ වගේ ඉන්නකොට අපිට කිය දෙකක් තමයි contentment is the most important thing in the world කියන එක. මේ ලෝකයේ තියෙන ඉස්හාම උස්සස්ම දේ තමයි ලබතින් සකට වෙනවා කියන එක. ඒක අපිට පොඩි කාලයක් දෙක තුනේ පාන වයස් කාලෙදි කියලා දෙන පන්ති වල ඉන්නකොට. ඒක ඇති කරගන්නේ ඇති කරගත්තාට පස්සේ විශාල සහනයක් තමයි ලබන්නට පුළුවන් වෙනවා. එතකොට ඕනෑම අවස්ථාවකදී සිත උපේක්ෂිතයි. අපි නම් භාවනා කරන්න තැනක් ලැබෙනවා කියලා. එතන තියෙන ස්ථානයේ Tamanට කැමති නැති අය ඉන්නත් පුළුවන්, Tamanට කැමති නැති පරිසරයක් වන්නත් පුළුවන්, මතකයෙන් තීබ්‍රව අසීදාදී වටින්නත් පුළුවන්. විවිධ දේවල් තියෙනවා. මේවාදී අපේ සිත සම්පිත කරව ගන්නවා. සිතේ වගේ ගැටෙනවා. අපේ තියෙන මොනවා එතන තිබෙන්නේ. ඒ නිසා සෑම අවස්ථාවකදීම ඕනෑම දෙයක් පිළිබඳව සිත මැදහත් තබා ගන්නට පුරුදු වන්න. ඒ සඳහා මේ ලද දේන් සැකබෙලට ඉතාමත්ම අවශ්‍ය අංගයක් වෙනවා. අරිතෝනේ විවේකයෙන් ඉන්න කෙනා මම ලබන්න පුළුවන් ආයම් දමෝ සංගණිකාරාමස්ස සෙනඟ පිළිවරගෙන කතා බහ කර කර ඉන්න කෙනෙකුට නිවන් ලබන්න බෑ ඒ කියන්නේ තේරෙනවා පාලි පාදෙනීමක් ඉඳන් මේ ආයතනික සිස්ටම් එකක උපදින එක කියලා මෙතන ඉන්නේ දැන් මේ මෙතන හදලා කයිමතේ ඉන්නවා නැත්නම් ඒ කොච්චරද පිළිසක් ගැන මේ හැමදාම දන්නේ ආන නිසා මෙතන කිසිම කොච්චර දෙයක් කියද්දී මෙතන මේ කාර්යයේදී නැතිවන්නේ මොකද ඔක්කොම දේවල් ප්‍රය ඔක්කොම අය කරන දේ කර්තව්‍යයේ ඉඳලා තියෙන ධර්මස්වරණයේ කියන එක කියාදන්නේ භාවනා කරන තැනක 200ක් 300ක් විතර සමාන ඔක්කොම භාවනා කරන ඒකට කාලය මේක කියන. නමුත් දේවල් දරවල වල කටයුතු කරනකොට අපිට එහෙම කාලයක් ලබා ගන්න තාපහසු ඒක නිසා පුළුවන් තරම් කොට මේ ඔක්කොම නිඳ පිළිවෙලට පස්සේ. නැත්නම් දේවල් දරවල මේ වැඩි කාලයක මොනවද දෙදෙනෙක් ඉන්නුනාට පස්සේ මේ දෙයක් එක්කම මට කතා කරලා අපේ ස්වාමීන් වහන්සේ අපිට පුතා ඉන්නේ පිටා උදේට පිටා ජොබ් එකට යනවා රස්සාවට යනවා ඊට පස්සේ මම ගෙදර සුමුණ්‍යාකාරයක් වගේ මම දිගටම මම භාවනා කරනවා එතකොට ඒක කායිකයෙන් කරන්න පුළුවන්. නැත්නම් උදේ පාන්දර නැගිටිලා පස්සේ කායිකයෙන් ඉන්න පුළුවන්. අනිත් පැය නැතිලා. ඉතින් පුළුවන් තරම් දුරට කායිකයෙන් ඇති කරගන්න ඕනේ සිත් විවේක. ඊළඟට සිතේ මේ දේවල් හිත හිතා හිත හිතා නොයේ කර්ම රැකීට ගැන අනාගත ගැන වර්තමාන ගැන උවයි තේසා ඉන්න දෙක මම ගන්න එක හුඟා ප්‍රමාදවන්න පුළුවන්. සිතට විවේකයක් තියෙනවා. සිත නිතර වෙන්න පුළුවන්. ඒ සිත මේකෙන දීමට සමාධියදී ඇති නිස්සවන්නේ. ඊළඟට උපදී මේ උපදී මේක කියන හතරක් තියෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, අභිසමකාර උපදී, කන්ද උපදී කියලා. ඒ කියන්නේ කාම සිතිවිලි වල බැහැගෙන බැහැගෙන ඉක්ම කරනවා කියන්නේ. එහෙමයි අමරදාන මේ ඕකාමිය බහගෙන උදලා කතාව නිවන් යන්නේ බැහැ නේද කරනවා නේද ඒකට ප්‍රතිවිරුද්ධ එක මායාවේ පැත්තේ සංසාරේ දිග්ගසන දැන් ඊළඟට දේශයන්ම තමන්ගේ සිද්දතල ධ්‍යාන ධ්‍යාන ඉඳලා ඒවත් කියන කෙනෙක්ට බඩට ලක්වා යන්නේ බැහැ ඒකත් පිටින් සිදුවේ ඒක ඊළඟට එක අභිසංකාර උපදී කාණ්ඩ උපදී අභිසංකාරයක පස්සේ කියන පන්නේ කිස්සලදී තමන්ගේ පංචස්කන්ධයන් ගැන සිද්දත් කොටින්ම තියෙනවා. මේක මම කියලා හිතන මගේ කියලා හිතන මේකට ඉතින් කවන්දරි කොවන්දරි සරසන්දරි දේශේ දල්ලන්දරි ආදේශ කරන්දරි දිනමදින්දරි මේවම කර කර හින්ද ගියොත් එහෙම ඒ පුද්ගලයාට ඉතින් නිවන් යන්නේ ප්‍රශ්නාවක් නේ. ඒවත් ඒවා පස්සන්නේ දේවල් කර කර ඉන්නත් නෙවෙයි. ඒක නිසා ස්කන්ධ ධර්මයන් උපද ධර්මයන් බවට පත් කරගන්න ඕනේ. ඊළඟට අපි සංකාර රැස්වීම නිවන් යන කෙනාට කුසල් රැකීම සුබදායි. දැන් මේ භවනා පන්තියට ආවොත් භවනා කරගෙන යනවා මම උගන්වන්න යනවා. මම ගොඩක් අවධියන්නේ කතා මතහලු භවනා කරගන්න. ඕකෙන් ඒක වැඩන්නේ. යන්නේ ඉස්සර සමාන ගානක් ඒකට සුදුසු දෙවියන්ගෙන් වැඩ කරන්න තියෙනවා. නිල මාස ගානක් ඇතුළේ නොපෙන්නේ. ආවට පස්සේ සමාන ගානක් දෙකකට දුක් වෙනවා. අර ඔක්කොම කුසල් රැස්කරන්න කියලා විසංස්කාර රැස්කරන්න කියලා ඒක උපදන්න කර බාන්නා යන්නේ මම කියනවා කියන ගියා සමාධියක් විතර දෙන්නේ කියලා නේද වෙලා ඊට පස්සේ භාවනාවට අඩු කරගෙන වෙලා ඒක මොනවා ඉතින් අනිසා පුළුවන් තරම් දුරට භාවනා කරපු කියලා ප්‍රධාන තැන දෙන්නට ඕනේ භාවනාවට අනිත් කුසල ධර්ම කරන්න දෙපා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ භාවනාවට ප්‍රමුඛ තැන දීලා අනිත් ඒවාට දීතිය ස්ථාන දෙන්න. එහෙම දීලා කටයුතු කරනකොට විලාස මොන ලබන්න පුළුවන් ඒ නිසා මේක. මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මේකේ කියන එකට මේක නින්නේ මේක චිත්තේ මේක ප්‍රබ්‍රාරේන චිත්තේ. මේක නින්නේ එකද කොණේන මේක ප්‍රබ්‍රාණේ චිත්තේන උද්යෝජනික පටිසංයුක්තං වේද සතං සත්තා හෝති. මම කියන්නේ මොකද මේ දෝෂාරෝපණය කරන කරුණක් තමයි. මේකේන හොඳින්. මේක අදහස් කරන්නේ විවේකයේ නැඹුරුව සිටින විවේකයේ ගැනම හැඟීමක් ඇති සිටින තුර සමන් ළඟට එන පිළිස උන්‍යෝජනික පරිසංගතකම් පතන් හොටි. ඒ පිළිසට කතා කරන්නේ මොන ඉක්මනට යවන්න අදහස යටින් තියාගන්න. දැන් ඵලයන්න දැන් ඵලයන්න දැන් ඵලයන්න ගොමල් වලට මේ මේ වලට මේකයි වෙනවා ආවට පස්සේ මේක හිතවන්නේ නැතුව පුළුවන් තරම් දුරට කතාව කිටි කරන තමන්ගේ මොකේ සංසා ගන්න ඕන. එහෙම නැති කෙනාට නිවන් යන ගමන ප්‍රමාද වෙන එක අන්තිම කියන්න දෙයක් නෙවෙයි. ඉතින් මම මේ බෝධිය වල දැන් ඇති දැන් ඇති එහෙනම් ඉතින් දැන් යන්න පස්සේ දවස් කියන්නේ එහෙම කිව්වම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ඉන්නාන්දේට ගොඩක් වෙලා කතා කරන්නේ දැන් ඉස්සක් කියලා කතා කරනවා දැන් ඇති දැන් ඇති කියනවා යන්න කියනවා. ඉතින් මම හරි දෙනෙක් හොබ දෙනෙක් කියන්නේ ඒගොල්ලන්ගේ කියන්නේ මම වැඩි හිතේ කියන්නේ මොකක්ද කියන්නේ. ඉතින් ඒක නිවැරදිද කියලා තේරුන්නේ නෑ. ඒක කියන්නේ මේක තමයි සත්‍යය. ඒක නිසා පුළුවන් තරම් දේශන විවේකී ඇති කරගන්නට බලන්නේ මේකෙන් ඉස්සරහට තමයි මම අවබෝධ කරගන්න පුළුවන්. මේක නැත්නම් බහනා කරන දැන් මේක නෑ. ධන කරන බහනා කරන තනවා යන්නට. ඒකට කොයි කර්ම තුන පිළිබඳව විතරම අවධානයක් යොමු නොකළත් මේක පසුව කියන කරුණ නිවන් යාමට කෙලින්ම අත්‍යවශ්‍ය කරුණක්. ආනන්ද විද්‍යාස්ථානෝ වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කුසීතස්ස අතීතෝ මනේ සම්සංකේතං තේසං පටිච්ච උත්තං කියලා බුදුහාමුදුරුවෝ නිලස්සනවා අරම්භන ලද දීවේ ඇති කෙනෙකුටයි නිවන් අවබෝධ කළ හැකි වන්නේ මහණෙනි එහෙම නැතුව කුසීත වූ අලස වූ පුද්ගලයෙකුට නෙමෙයි කියලා මම කියන්නේ කුමක් සඳහාද? ඒ මම කියපු පාලි පාඨයේ අදහසයි මේ කියන්නේ ප්‍රකාශ කළේ. ඒකත් බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. ඉද දෙකේ දෙකෝ මැදින් ශාස්ත්‍රයේ මහා විශ්වම් අරන්තනද නිහිතියන්ට වාසය කරන ආරම්භකෝ විරති අපසලන ධම්මානම් පහන්න අපසලන ධම්මානම් ප්‍රසන්නදාය සාමවා දන්න පරක්කම අනිත්‍ය දෝරෝ කුසලේසු ධම්මේසු බුද්ධත්වයේ විස්වාදන්ද විදෝ විහෙරති එහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ ශාසනයේ විශ්වාස විශ්ව කියන කෙන අදහස් කරන භාවනා කරනවා නේද? සිව්මනක් පිටතම විශ්ව කියන වචනේ බුදුහාමගේ දන්නේ. වික්‍රමේශන පාස්තු පාස්චා කියන කොටස් හතරකින්. එතකොට මේ කෙනෙක් භාවනා කරන කෙනෙක් අරම්භන ලද දීර්ණයෙන් යුතුව වාසය කරන කුසලානන්ද ධර්මයන් පහන කුසලානන්ද ධර්මයන් උපසම්පදාය. සීල කියන අපසල් ධර්මයන් ප්‍රහාණය කිරීමට ඒ වගේම තමයි මේ දක්වා උපදවාගෙන තියෙන කුසල ධර්මයන් දිනු කර ගැනීමට අරබනලද දියුණුවක් තියෙනවා. ඒ නීතියේ ගුණාංගය ඊළඟට කියන්නේ. ආම දල්ල පරත්තම අනිත්‍ය දුරෝ කුසලේ ධම්මයේ ඒම බුදුහාම ප්‍රකාශ කළා. දැඩි සමාතල් සාම කියන්නේ ඉතාලත් හද බලක්, හද සිතක්, හද උත්සාහයක්. දල්ල පරක්කම දෙකක් පරක්කමය අනිත්‍ය දුරෝපසලේශ ධම්මේසු මේ ආරම්භන ලද නීතිය අසකස කරන්නේ දිගටම දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ ඒක නැති වෙන්නේ දිගටම දිගටම දිගටම කරගෙන යනවා. මේකට මම උපමාවක් කියන්න. දැන් ඔය අවුරුදු ඉස්සරහ තියෙනවා ලෙස්සන ගහක පොඩියක් උඩ තියලා ඒක ගන්නකොට කියලා සාරයක්. යම් කෙනෙක් මේ ලෙස්සන ගහේ යනකොට අපි ටිකක් දුර ගිහිල්ලා භාගයක් දුර ගිහිල්ලා ඒ මිනිස්යා අතයි කකුල් දෙකයි බුරුල් කළොත් මොකද වෙන්නේ? ආ පොහොන මුලටම දුරන යනවා. යනවා. ඉස්සරහ යනවා. ආපහු ටිකක් නැගලා අපකොමත් දෙකයි කකුල් දෙකයි බුරු කරනකොට ආපහු නැවත මුලට යනවා. ඉතින් මේ පුද්ගලයාට කවදාවත් ලෙසන ගහේ මුදුනට යන්නේ නැහැ. මේ භාවනා කරන පුද්ගලයන්ට ඉතින් මොන්නේ ටිකක් ගන්න භාවනා කරගෙන මොකක් හරි ඕල් ප්‍රශ්නයක් වෙනවා නේද කියලා මොකක් හරි මාස ගණනකට තමයි භාවනා කරන්නේ දවසකට මේකට නම් ඒක ප්‍රශ්නයක් නෑ කියතේ. ඒ වුණත් ඒ කුසීත වස්තුන් හටක් තියෙනවා. ඒ කියන්නේ අපි පසු දවසේ කියලා දෙන්නම්. ඒකදී භාවනාව නතර කළේ ගැතිය සමේ මොන මොන කඩදරේ ආවා. අපි හිතමු සාධාරණීකරණය කළ දවස් දෙකක් තුනක් නම් සම්මහර යොදන්නේ සම්මාන ගණන් මාස ගණන් කාල ගණන් මේ මේ ප්‍රශ්නාව මේ මේ කඩදාව මේවා ආවගෙන නැතුණාට පස්සේ අපි භාවනා කරන්න ඕනේ. ඒ කියන්නේ කරන කෙනාට ඉක්මනට නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් අඛණ්ඩ ලෙස දිගින් දිගටම පවත්වාගෙන යන උත්සාහයක් තිබෙන්න ඕනේ. ඒ උත්සාහය නැති කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒක නිසා ආගද්ද විනෝ විරති අසම්පන්නද බින්දුකයක් අතුව වාසය කරන්න ඕනේ. ඒ කලකමකට පමණයි නිවන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේ. ඒ කාරණාව ආරම්භන ලදන්නේ. එතකොට මේ ජීවිතේ කොටස් ගන්න තියෙන ආරම්භ 13 15 පරක්කම 10 කියලා අරමුණක් කියන තුන ආනන්දකලේ නැත්නම් අපිට ගමන යන්නට බෑ. අර ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් කියනවා තමයි දෙන්නේ වන් ස්ටෙප් කියලා කියන්නේ. මේ අරබන්නද ඉංග්‍රීසි කියන කතාව කියන දැන් මම කියන සහකරන දහසක් විතර මාර්ගයක් දැනෙන්නේ එක අඩියකින්. ඒ කියන්නේ පළවෙනි අඩිය කොටුවේ නැත්නම් මුලින්ම 1000 දිග පාරවක් කපන්න බෑ. ඒකවලම තමයි දෙන්නේ සංස්කෘතිය. ඒවයි කියන්නේ. එතකොට අපි මේක අරගෙන නැත්නම් අපේ නිවන් ගමන අපි එතනම තමයි. අරඹන්නට ඕන. එළඹුවට විතරක් නෙවෙයි. එතකොට යනකොට එනවා පරිබෝධ ධර්ම වෙනවා. මේ පරිබෝධ ධර්ම අපි මැදගෙන ඉදිරිය ගන්න පුළුවන් සත්‍යයක් කියන්නේ එක්කම දාස් කියන්නේ ඒක. ඊළඟට එනවා පරක්කම දාස්. භාවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් අර සිංහල පදාස්තෝ ප්‍රදේශයක් තියෙන ඵල ඇති සුක්කටයි ගල් වදින්නේ කියලා. ගල් වදින්න පටන් ගන්නවා. මායාවෙන් උදුර වෙනවා, ස්වාභාවික පීඩාවෙන් උදුර වෙනවා, කර්ම පීඩාව කියනවා, ඉක්තු පීඩාවෙන් උදුර වෙනවා, භූත අමලසෝධක පීඩාව කියන්නට පුළුවන් විවිධ ආකාරයෙන් භාවනාවෙන් දිනුවක් ලබන්නට පුළුවන් කෙනෙකුට එවැනි පීඩා එන එක ස්වභාව ධර්මයක්. මොකද ඒවා අපි පැහැදිලිව අපි දකිනවා අදන්න කාරණා මේ කියන්නේ එතකොට මේ සීගා යට කරගෙන යට කරගෙන යට කරගෙන යන පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕනේ. કોઈ මායාවක් මායාවේ බලේ ලක්ෂයක් නෙවෙයි කෝටියක් නෙවෙයි අසංකේයයක් වත් මම මේ මාත බලේ අභිභාවන යන්නේ යනවා යනවා යනවාමයි කියලා. දැඩි වූ වීරයක් පරාක්‍රමයක් කිච්ච ධෛර්යයක් තමයි පිටත ඇති කරගන්නට ඕනේ. ඔය කොහෙවත් ඉන්න මාළියකටත් කොහෙවත් ඉන්න භූතයකටත් කොහෙවත් ඉන්න වෙන සුදුරකටත් අපේ නිවන් මඟ කවුරන්නට අපි ඉඩ දෙන්න කොහොමද නැන්නේ දෙන්නත් අපි එදාම වැටෙනවා. ආගමික බුදුහාමුදුරුවෝ කොමාවක් කියනවා නෙමෙයි. සාමාන්‍ය හොඳ ශක්තිමත් ගලක් නම් කොච්චර උනන්ද හැමත් ගලේ ඉන්නේ නැහැ. නමුත් ওই මඩේ තියෙන පොඩි ගහක් කාලේ කන්න ඒක කඩාගෙන වැටෙනවා ගාවට පස්සේ. එතකොට ඉගෙන කඩාගෙන යන පුද්ගලයාට නිවන් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ විවිධයේ කියන කිපාමත්ම අවශ්‍ය අංගයක් සම්මා වායාමෝ කියලා දක්වනවා. විදිය සම්බුද්ධංගය කියලා දක්වනවා. විදිය ඉන්ද්‍රිය කියලා බදාගෙන තිබෙනවා. විදිය බලධර්මයක් කියලා දක්වලා තිබෙනවා. ඒ වගේම සති සම්පදාන ඉන්ද්‍රිය කියලා කරුණු හතරක් වශයෙන් මේ කුණාසේ පෙන්වන්න කරලා තියෙනවා සත්‍ය බෝධිපාශික ධර්ම වල. ඒ නිසා කල්පනා කරන සමාගයේ විදිය යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. මේ වේගය අතපස කරන වේගයක් වන්නට පුළුවන්. ඒක නිසා විද්‍යාව මේ දර දෝරයන් යෝගක් ප්‍රමාදී වාසනන ප්‍රත්‍යති යනි වස්සස්සන් යස්ත ගන්තාන සෝතති කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ ගාථාවක් තියෙනවා. මාගේ මේ වීරය යම් සතර යම් දිනකදී මාගේ අභිප්‍රාය ඉතුරුනවාද ඒ ඉක්මන තෙක්ම අත නොහැර අත නොහැර දිගටම දිගටම කරගෙන යනවා කියන එකයි අදහස. නිසා මෙබඳු වීර්යයක් සමාගයේ සිට තුළ තිබෙන්නට ඕන. ඒක නැත්නම් අකුසීතේ මොනක් ඉමන් ලබන්නට බෑ. මේ මේ කියන පාඩු සකසා ගත යුතු තමයි. ඒක උපචිත සතිස්සයන් හෝ වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ මුක්තසතිච්ඡාති ඒකෝපනේ සංස්කන්ධේ චේතංකති සෝසංග දෙකේ වික්ඛු සතිමා හෝති වරණේ සති නීපස්මෙන් සමන්නාගතෝ චිතපතං චේතර භාසිතං දේශාලිසා අනුස්සරිතා මේ මබදහාන දැක්වේ පාඨයක විස්තර කරනකොට මේ බුද්ධ ශාසනයේ නිවන්වට බලාපොරොත්තු වෙන වෙනා විසින් ඒ නිවන අවබෝධ කරගත අවබෝධ කරගත හැකි වන්නේ උපක්ෂිත සති නැල මෙගම්පත් සිටි සිහියේ ඇති කෙනාට සම්මා සතිය දිනු වෙලා ඇති කෙනාට අපි මේකට මේ කලින් ආපාරට සම්මා සතිය තියෙන වැදගත්කම ගැන පුළුවන් තරම් කරුණු කියලා දීලා තියෙනවා සිහියෙන් මේක නිවන්තර වල වැඩ කටයුතු කරන්න කියලා කියලා තියෙනවා ඒවා තමත් කරගත් කරන්නේ නැතුව පසුපසු පසුකර කර අතපසු කර කර සිටිනවනම් මේ පාඩේවත් අහලා තේරුම් ගන්න උපට්ඨිත සතිස්සායම් මොදිකේ ධම්මෝ මේ නිර්වාණ ධර්ම සාක්ෂාත් කරගැනීමේ එළඹ සිටි සීල සම්මා සතිය දිනු කරගෙන සිටියොත් පමණයි නායන් ධම්මෝ මුක්ඛස්සතිච්ච සීය දිනු කරන්නේ නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ මේ බුදුහාමුදුරුවෝ සීමක පාඩ ලක්ෂණ දෙක ප්‍රේමකෙන් දේශනා කරන සීමක පාඩ ඒක නිසා මේවා මේ අපි කියන ධර්ම කියලා හිතන්නට එපා අපි පැහැදිලිව දන්නවා මේවා කියන සත්‍යතාවය ඒක නිසා සිහිය පුළුවන් තරම් දුරට දියුණු කරන්නට ඕන. පරමේන සති මේපක්ඛේන සමන්නාගතෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. උතුම්ම සති සම්පජන්යෙන් මෙතනවා. මේ පරමා කියන උතුම් කියන වචනය ගැන සඳහන් වෙනම කරන්නේ. නිකන් මුත්තස්සයෙන් කියන්නේ නැතු ඔක්කොම දේවල් කරනවා තමයි ලෝකයේ සිටින්නේ. නමුත් සම්මා සතිය කියන එක උතුම් ධර්මයක් උතුම් සති සම්පජන්යෙන් නැතුව අටේක කරනවා කියන හැඟීමෙන් ඇතුව ඒ මම සති සම්පන්නයෙන් සංකල්පයන්ගේ දිනු කරගත යුතුයි කියන ඒ අදිස්ථානය පෙරට කරගෙන ඒ අදිස්ථානය ඇති කරගෙන දවසින් දවසම සතියෙන් සතියම මතින් මතම මේ සම්මා සතිය ටිකින් ටික ටිකින් ටික හරි දිනු කරගන්නට බලන්න ඕනේ. ඕවේ අඩුපාඩු තියෙනකොට නිවන් ගන්නට බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට කරන දේටම අවධානය යොමු කරලා නැවත නැවත ඒ කර ඒ සම්මා සතියෙන් යුතුවම කටයුතු කරන දාන ටික ටික හරි පුරුදවන්න. මේකට කලින් ආපය දන්නා එම කරනවා කියන්නේ අන්තිම ආපය දා කියන්නේ අපිට මූල සෝදනා කර සෝදනා සෝදනා සෝදනා කියලා සෝදන්න. දක්මදිනවා නම් මදිනවා මදිනවා මදිනවා කියලා සිත දක්මදින්න. අපි හිතනවාම කරුටි සෝදනා නැත්නම් සබන් ගන්නවා සබන් ගන්නවා සබන් ගන්නවා සබන් ගන්නවා කියලා හිතන මෙලොවක් අලුතක් අපනවා. අපනවා කපනවා කපනවා කියලා සිතපත් කරනවා. ඉත තේරෙනවා ඉත තේරෙනවා තේරෙනවා තේරෙනවා කියලා සිතපත් කරනවා. මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ සෑම දෙයක්ම සත්‍යයෙන් යුතුව සම්පජානයේ ප්‍රශ්නිත බබුදුන් විසින් දක්වලා තියෙනවා. ලෝකයේ ලෝකයේ සම්පජානකාරී නෝති සම්මිතේ ප්‍රකාරිතේ සම්පජානකාරී නෝති ඊළඟට සංඝාටි පස්සේ තියෙන ධාර්මයේ සම්පජානකාරී නෝති ගැටේ පිටේ නිසින් හේතේ භාෂිතේ ජාගරිතේ සත්‍යේ ජාගරිතේ තුන්ී භාවයේ හොති අමි. තුන්ී භාවයේ සම්පජානකාරී නෝති ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන මේ ක්‍රම සෑම ක්‍රියාවන්ම කරන්නේ අපි මේ පින්කේකාන්තේ සාහිත්‍ය සංකල්පන කාර්යවලට කන බලයට පවාසින්නේ කරන්නට උත්සාහපත් සංකල්පයේ සංකල්පන කාර්යවලට ගැටි කැටි කියන යන කමෙන් මෙතන බව දිනියම කරන්නට කියලා බුදුහාමුදුර දක්වනවා. ආලෝකයෙන් අපිට ඒකත් මේ පැත්ත බලනකොට සම්මිණිතේ පසාරිතේ අංගපසන එයාට මෙයාට දිගහනේ උගහ පුළනකොට සංඝාට පත්තන් තියෙන ධර්මයේ මේ ආම්ලෝකෙන් ගැන ඒක කරන්නේ කිසි දෙයක් නෑ මේ කී අය ගැන කතා කරන හඳුන් පැනඳුන් අඳින විදිහට පළවෙනි කොට තියෙනවා සිහියෙන් යුතුව කරන්නට කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කියලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් කොට සිහිය ටික ටික ටික ටික හරි දියුණු කරගන්න බලන්න. මේක කියවත් කියයි. මේක අත්‍යවශ්‍ය නැත්නම් සමාසතිය කියන අංගයක් ආගත්තාමගේ දක්වන්නේ මේ බහව දෙන කල්පනා කරන මේක අසහනම් භාගයක් වාඩිල ඇත්තට පියාගෙන වෙනාලි කොහොමයි භවනා කරාට පස්සේ ඔකෙන් නිවන් ලබන්න පුළුවන් කියලා. ඒ නිවන් ලබන්න මුලදී ඇති කරගatiයුතු මේ ගුණ කර්මයේ ඇති කරගන්නේ නැතුව ඉතින් මේ පුද්ගලයන් මොළබන් උත්සාහ කරනවා මේ නිවන උලාකල් සමාදානයට පුළුවන්. ඒ නිසා මේ සමාධිය ගමන් කරනවා නම් නිවන අවබෝධ කරගන්න අපහසු කාර්යයක් නෙවෙයි. ඒක ඒ තරම් සමාන පත්තමක් වශයෙන් මා දක්න්නේ දන්නේ නැහැ. දක්න්නේ නැහැ. ඊළඟ කාරණාව උපටිසසකීරණය වශයෙන් ළඟට කතා කරේ සම්මෝහිතස්සායමෝ දිත්තේ ධම්මෝ නොයන් ධම්මෝ සමාහිතස්සාති කෝපණ සම්සංකින් චේ සම්පටිතෝ සංගින දෙක්කේ දෙක්කෝ විචීන සෝනෝකී නිස්සබ්දේ ධම්මෝ හේ සත්‍යකන්තරම් විසකම් පින්සකම් පදම ධනං උපසම්පජ්ජේ දිහදියාදී වශයෙන් මේ පාඩේ දිගින් දිගට කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මොකද්ද මේ සමාධිමත් එකක් ඇති කරනවටයි නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සිත දීසක තියෙනවා නම් නොඑක් ආකාර අරමුණු කරලා යනවා නම් මේ තුළින් නිවන් දකින්නට බෑ. මේ කලින් කියපුවාට මම කියපු උපමාවක් කියන්නම්. ගණනාපායට කියපු උපමාවක් අපි හිතමු පිරිසිදු වතුරක් තියෙනවා, නිසල වතුරක් තියෙනවා. මේක ඇතුලේ මණිකක් වැනි වටිනා වස්තුවක් තියෙනවා. අපිට උදේ ඉඳලා බලනකොට මේ ඇතුලේ තියෙන දේ තියෙනවා. මේ වතුර බොරවලා තියෙනවා නම් මේ වතුර විවිධ පාට වලින් පාටවත් කරලා මරුණවත් කරලා තියෙනවා නම් මේ වතුර සැරෙනවා නම් ওই මොහොත රැල්ල වගේ නැත්නම් මේ වතුර උතුරනවා නම් කැකෑරෙනවා නම් අර ඇතුලේ තියෙන දේ අපිට දකින්නට පුළුවන් තියෙන ආකාරයෙන් අරල්ල ගන්නවා වගේ විදියට තියෙන ඇතුලේ තියෙන එක රවුමට එනවා අපිට තියෙන මහා දිගට එකක් තියෙනවා. ඇත්ත ඇදිකකින් නැතිනම් බෑ. දාපු සංගතයෙන් පොතේ ගන්නෑ. වතුර නිසල වෙලා තියෙන තෝනේ පිස්සු වෙලා තියෙන තෝනේ. එතකොට තමයි මේක ඇතුළ දකින්නේ. ඒ වගේම හිත නිසල වෙලා තියෙන තෝනේ සාන්ත වෙලා තියෙන තෝනේ පිරිසිදු වෙලා තියෙන තෝනේ අර වටිනා මණිකක් වෙන මේ යථාභූත ඥාන දර්ශනයෙන් දක්නා වූ දුක් නිරෝධ සත්‍ය වෙන නිර්වාණ ධාතෝ තෝවන් මාර්ගඵල වෙන ඒ මානසික පරිසකාරී ධර්මයන් දැකීමට නිසා සමාධිය අවශ්‍යයි. මේකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනකොට ප්‍රකාශ කරන දෙකේ විශේෂ කාමින් දේශපතේ ධර්මයේ කාමයන්ගෙන් වෙනවන්න අපසල ධර්මයන්ගෙන් වෙනවන්න පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා දෙවෙනි ධ්‍යානයට යනවා තුන්වෙනි ධ්‍යානයට යනවා හතරවෙනි ධ්‍යානයට යනවා මේ වගේ පැමිණ වාසය කරනවා කියන එකයි උන්වහන්සේ පාඩේ විස්තර කරන්නේ. මේකෙන් අදහස් කරන්නේ සම්මතයක් වශයෙන් භාවනාව දිනු කරලා පළවෙනි ධ්‍යානයට සිතපත් කරන නැත්නම් දෙක තුන හතර වෙනි ධ්‍යානවලට සිතපත් කරන ඊට පස්සම මේ දෙක කලිතේ කියන්නේ. සම්මතයේ ලැබීම තුළින් ධ්‍යාන ලබන්නට පුළුවන්. කියන මුලින්දම සුස්ත විදර්ශකයේ වශයෙන් විපස්සනා භාවනාව පමණක්ම විදර්ශනා භාවනාව පමණක්ම කියන්නේ උනත් කෙනෙකුට ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. මේ විදර්ශනා භාවනාව තුළින් ලැබෙන ධ්‍යානයේ ශක්තිමත් එකක් කියලා මා කියනවා. සම්මතයෙන් ඇති කරගන්න ධ්‍යාන වලින් මොනවද කරන්නේ? පොරිය එක පියාගෙන වාඩිලා සිතේ නිසල කරන tempat කරන ඕනේ ඉන්න පුළුවන් මේ අධිෂ්ඨාන කාලය තුල. ඇවිදින්නට බෑ කතා කරන්නට බෑ යමක් කරන්නට කියන්නට බෑ සම්මස්නය කිරීමක් විමර්ශනය කිරීමක් කිසිවක් කරන්නට බෑ සමතෙන් ඉතිරගත් වූ දිමාන මට්ටමේ සිටගෙන. ඒ නැගිටලා තමයි ඉවර කරන්නේ. විදර්ශනා සමාධියම නෙවෙයි පළවෙනි ධ්‍යානයේ පටන් අටවෙනි අරූපාවච ධ්‍යානයේ දක්වාම සෑම ධ්‍යානයක්ම විදර්ශනා භාවනාව තුළින් ලබන්නට පුළුවන්. මේ ධ්‍යානයේ ඉතිම ප්‍රතිදීන සම්මන් කරන්නට පුළුවන් මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛනා සමාධිය වෙන සමස්තලා බලන්නට පුළුවන්. මේ ඕනෑම ක්‍රියාවක් කරන්නට පුළුවන් ධාර්මික ක්‍රියාවක්. එහෙම කරනකොට සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා සමාධිය දිනු කර ගැනීම දුෂ්කර කටයුතු කරන්නට ඕනේ. සමාධිය දිනු කර ගැනීමට එක්කෝ සමත වශයෙන් භාවනා කිරීම සුදුසුයි නැත්නම් විදර්ශනා වශයෙන් භාවනා කිරීම සුදුසේ. සමහර කෙනෙකුට විදර්ශනා භාවනා කිරීමෙන් කවදාවත් ප්‍රතිඵල නොගන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. දැන් මගේ භාවනා ඉගෙනගෙන නිමාන්ගේ අය ආශයක් ඉන්නවා මේ සෑම කෙනෙකුගේම දෙදෙනෙක් හැර අනිත් සෑම සිටම විදර්ශනා භාවනා කරන නිමාන්ගේ අය. දෙදෙනෙක් පමණයි සමතෙන් භාවනාව දිනු කර ධ්‍යානවලට පිටපත් වෙන නුවණට පිටපත් කරගත්තුයි. ඒකෙන් අදහස් කරන්නේ බොහෝ දෙනෙකුට පුළුවන්කම තියෙනවා මුලින්ම අභිදර්ශනා භාවනාව කියන තුලින් නිවන අවබෝධ කරගන්නට. විපස්සනා කුබ්බංගම සමසම්භාවයේ කියන බුදුහාමුදුරුවෝ යරහත් පටිසෝත්‍රය යන සූත්‍රවල දක්වලා තියෙනවා. විපස්සනා පූර්වංගම වූ සමතේ භාවනාව කර දිනු කරන එක. ඒ කියන්නේ විපස්සනා භාවනාව කියන්නේ සෝවාන් මාර්ගයේ ඵල දෙන්නේ සම ඇති කරගත්තාට පස්සේ ඔහුට පහසෙන්ම පුළුවන්කම ලැබෙනවා ඉතාම සාසු සරල කාර්යයක් වෙනවා උද ධ්‍යානයක් උපදවා ගන්න එක. ඒක තමයි තා පහසු ක්‍රමයක නිසා මම මේකට කියන්නේ පුළුවන් තරම් දුරට විදර්ශනා භාවනාව මුලින් ඉඳලම කරන්නදී කියලා. එහෙම කරනකොට යම් කිසි කෙනෙකුට අපහසුතාවයක් තියෙනවා විදර්ශනා භාවනාව තුළින් ප්‍රතිඵලයක් ගන්නට අපට පුළුවන් සම්මත භාවනාව ප්‍රගුණ කරලා ඊට පස්සේ විදර්ශනා කරන්න. අර කාලේ අපිට යන්නේ නැතුව කාලේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ ක්‍රියාදාමී තාමත් මම සුදුසු වන තියෙනවා. සම්මතේවත් දිනු කිරීමට කොච්චර උත්සාහ කළත් ඒකෙන් කිසිම ආකාරයෙන් අනාගතයේ මේක පාරමී සත්‍යයක් වශයෙන් අපට ඒක ධර්මතාවය ගැනීමන්නේ. අපි ධ්‍යාන උපදාගෙන හිටියත් ඒ ධ්‍යානෙ නොපිළිලා තිබුණොත් මරණ මොහොතේ ඒක සිහිපත් වෙන බ්‍රහ්ම ලෝකයක දෙන්න පුළුවන්. මේ මේ ජීවිතයේ ධ්‍යාන උපදාගෙන හිටියනම් දැන් මාස 3-4 කට ධ්‍යාන උපදාගෙන ඉඳලා අද අපිට ඒක කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් උනේ. ඊට අමතරව කිසිසේත් නිවන් ලබා ගැනීමට හේතු වෙන පාරමී ප්‍රසලයක් වන්නේ. ඒක මෙන්න විදර්ශනා භාවනා කරලා මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ නාම වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් අවබෝධ කරගත් කෙනෙක් සිටිනවා. ඒ අවබෝධය ඇති කරගත්තාට පස්සෙ ඒ මේ ජීවිතයේ නිවන ලබන්නට අපහසු වුණත් කවදා හරි නිවන ලබා දෙන්නට සමානට කාරණ 10000 ගණනකට පසුවයි කමන්නේ. ඒ නිවන් ලැබීමට මේකම ලද කුසලයේ හේතු වෙන උපනිෂය වෙනවා. ඒක නිසා මනසිතම විදර්ශනා භාවනා කරන එකයි ඉතා සුදුසු. ඒ කතාව දැන් කියවා ඇති නම් කාමව පඤ්ඤෝතෝයන් දුකේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤ දුප්පඤ්ඤස්ස ආත්මයක් කෙනෙකුට නුවණ ඇති කෙනෙකුට පමණයි මේ ධර්මය දකින්නට පුළුවන්. මොෝඩියකට මේක දකින්නට බෑ. ඒකයි කතාවේ අදහස. මේක විස්තර කරනවා මේක කිව්වේ ඇයි කියන්නේ බුදුහාමුදුරුවෝ ඔය අපි මෙතන ප්‍රඥාව නෙමෙයි මේදී බුදුරජාණන් වහන්සේ අදහස් කරන ලබන්නේ. අපි හිතන්නේ අපි කියන්නේ සාමාන්‍ය ජනතාව හිතන්නේ ප්‍රඥාව කියන්නේ මේ සෝණ විභාග පාසල පස්ජාසුපාද කියන ජීවන කප්ප පාසල හොඳට ඉගෙන ගන්න පුළුවන් නුවණ තියන අයට ඉතින් මෙයක් මහා නුවණක් කාටෙක් කියලා කතා කරන ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ ඒකම ප්‍රඥාවක් නෙවෙයි වලවක ප්‍රඥා එකක් ප්‍රඥාවක් තමයි ඒ ප්‍රඥාව නෙවෙයිවත් අවශ්‍ය ඉදිරිකේ දික්කෝ පඤ්ඤමා හෝති උද්‍යත් ගාමිනිය පඤ්ඤා සමඤ්ඤාලතෝ අරියාණේ නිබ්බේධිකාය සම්මාදක්කප්පේ ගාමිනිය මේකයි බුදුහාමුදුරේ කපාටේ විස්තර කිරීමට ඉදිරිපත් කළ ඒ සීමක පාඩේ. ඒකෝ මේක යන මේක. නේද? මොකද අඤ්ඤමා හෝති ප්‍රඥාවත් වෙනවා කුමක් කියලාද උද්‍යස්ස ගාමිනී පඤ්ඤා සම්මන්නාගතෝ ඇතිදී නැතිදී දක්නා නුවණින් යුතුය කුමකට ඇතිවෙන්නේ මේ දකින්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූපේ වේදනාවේ සංඥාවේ සංඛාර වල විඥානවල මේ කියන කොටස් පහේ ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මහණෙනි නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ ඒක නැති කෙනෙකුට නෙමෙයි ඒක විශේෂයෙන්ම පේනකට ප්‍රකාශ කරනවා මුද්‍යත්තගාමී සංඥා සම්බන්ධව අභිආය ඒක උත්තම ප්‍රඥාවක් ආර්ය ප්‍රඥාවක් සාමාන්‍ය ලෞකික ලෝක සත්‍යයන් තියෙන සංඥාවක් නෙවෙයි. නිබ්බේධිකයි තාමත්ම වැදගත් වශයෙන් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙන්නේ නිබ්බේධිකයි. විනිවිද දක්නා ප්‍රඥාවක් චින්තාසකතම විනිවිද දකින්නට පුළුවන් ප්‍රඥාවක් මේ පංචස්කන්ධය ගත්තොත් මේ රූපස්කන්ධය මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක නිත්‍ය ධර්මයක් මේ අනිත්‍ය ධර්මයක් මේක දුක්ඛ ධර්මයක් මේක මේ මේ හේතු නිසා තමයි මේ මේ හේතු නිසා මේක නැති වෙන ආදී වශයෙන් ඒ රූපේ පිළිබඳ දඩේක පාකාර තියෙන සෑම එකක්ම විනිවිද දක්නා ප්‍රඥාවකින් දකින්නට පුළුවන් වුණා ඒ වගේම තමයි දේශනාව සංඥාව සංස්කාර විඥාන කියන සසුනාම ධර්ම. මේ නාම ධර්මයන්ගේ යථාර්ථයේ යථාපටි අවබෝධ කිරීමට සමත් විවිධ දක්නා නුවණ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දක්නට පුළුවන් නුවණක් තිබෙන්න ඕනේ. මේ වන සම්මා දුක්ඛ ප්‍රගාමිනිය මේ දුක කෙලවර කිරීමට තියෙන සහපත්‍ය නුවණක් ඒ නිසා බුදුහාමුදුරු බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ මේ නිවන් යන්න නම් දෙකේ දෙකෝ පංච උපාදානස්කන්ධයේ සූදියඥාන පස්සේ විදිහට කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක බලමින් වාසය කරන්න තේරුම් ගන්න කාටි පාටි සිංහල සරල අදහස. අන්න මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ. ඒ ප්‍රඥාව නැත්නම් නිවන් ලබන්නට බෑ. මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා මා කලින් කියවා සමාහිතෝ වික්‍රේ වික්‍රෝ සදාබෝ සම්පදානාති කියලා සමාධිමත් සිතක් තියෙන කෙනෙකුටයි මේ ප්‍රඥාව ඇති කර ගන්න පුළුවන්. සමාධිමත් සිතක් තියෙන නිසව තමන්ගේ ඇඟ දෙස බලුවොත් තමයි රූපේ නිරන්තරයෙන් නැතිවෙන්න තියෙන යන ආකාරය දක්වන්නට පුළුවන් වන්නේ. ඒ සමාධිමත් සිතෙන් නිසව තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන සිත ස්කන්ධ ධර්මයන්ගේ අනි ඇතිවීම ඇති වෙන විට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා කියලා ඇතිවීම නැතිවීම දැක දැකා වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා මේ උද්‍යස්ස ගාමිනී අකන්‍යා සමන්නාගතෝ කියන කිත්තාමත් අවශ්‍ය කාරණාව මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැක දැකා සිටින්නට පුළුවන් ප්‍රඥාව තිබිය යුතුයි. ඒ නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ. එක්කෝ මේ ජීවිතයේදී නැත්නම් පෙර බවලදී මේ ගන්න නැති කරගෙන තිබෙන්න ඕන. ඉතින් නැති කෙනෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒකයි ඒ කාරණාවේ ඒ කාරණාව ගැන කියපු ඒ කාරණා දැන් සමානවා. ඊළඟට කියන කාරණා මේකත් ඉතාම වැදගත් කාරණාවක්. නිත්‍යපංච රාමස්සායම් වික්‍රේ ධම්මෝ නිත්‍යපංච හතින නායන් ධම්මෝ ප්‍රපංච රාමස්ස ප්‍රපංච වතින. ප්‍රපංච කියන්නේ ප්‍රමාදයට වෙනවා. සංසාරයෙන් ගැලවෙන්නට නැතුව මෙවැනි ඉපදීපදී ජාතින් ජාතියට භවයෙන් භවයට නැත්නම් සංසාරවලම ගමන් කර කර සංසරණය වීමටම යොදවන ධර්ම වලට තමයි ප්‍රමාදයට සැලෙන ධර්ම කියන්නේ. සංසාරයෙන් ගැලවෙන්න දෙන සංසාරේ ප්‍රමාද කරනවා. මේ ඔක්කොම මම පාස්ක දන්නේ. මොනවද මේ මම පොත්පත් වල දක්වලා තියෙන ප්‍රධාන කරුණු ටික ප්‍රපංච ධර්ම වශයෙන් සංහා දිට්ඨි මෝහ සංහාර, වැරදි ආකාර දෘෂ්ටිය, මාන්‍ය කියන කෙලෙස් සංඥා ප්‍රපංච ධර්ම වශයෙන් පුත්කම දක්වා තියෙනවා. මේක වඩා ප්‍රපංච ධර්මයක් ප්‍රායෝගික වශයෙන් තියෙනවා අවිද්‍යාව, නොදක්කම මේක තමයි සංසාරයේ දිග්ගැසීමට හේතු වෙලා තිබෙන ප්‍රධානතම කාරණාව. ඒ නිසා මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඇදී කැමී සිටින කෙනෙකුට සංහාවෙන් මේකම කියනකොට මහානුභවයෙන් කියන වැරදි ආකාර දෘෂ්ටි වලින් හිතුව කටයුතු කරන කෙනකොට මේ කියන්නේ පංචස්කන්ධ නිත්‍යයි ප්‍රතිබයි ආත්මයි හොඳයි ලක්ෂණයි ආදී වශයෙන් සිතට කෙනකොට ඒක ප්‍රපංච ධර්මයන් ඒ ඇලිලා ඉන්න කෙනෙක් ප්‍රපංච ධර්මයන් කියන්නේ බැඳලා සිටින අය මේ මේ නිර්වාණ ධර්ම අවබෝධ කරගන්න සාර්ථක කරන්න ලෝකෙ කරලා හැකි වන්නේ නිප්පංචරාමස්ස නිප්පංචරාදීනෝ මේ ප්‍රපංච නෝන ධර්ම කෙරෙහි ඇලෙන්නේ බැඳීමක් බැඳීමක් කියන කෙනෙකුට. මම මේකට කියන්නේ මේ මං ගැන කියන්න තියෙන කතාවක් කියලා හිතන්න තිබ්බා. මේ අය උද්‍යෝගිමත් කිරීමට මේකට දෙකින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම නිසා මම මේ කාරණා කියන්නේ. නැත්නම් මං ගැන කිසිම දෙයක් මම කියන්නේ. එතකොට මම මහණුනාට පස්සේ මෛනික සත්‍ය සම්පත් දේවල් ලෞකික දේවල් අතහැරන මහණුනාට පස්සේ අතීතයේ සිදුපු දේවල්ක් මම මේකේ. උඹ මහණුනේ රාගය ඇති කරගන්නටවත්, ද්වේෂය ඇති කරගන්නටවත්, මෝහය ඇති කරගන්නටවත් නෙමෙයි. උඹ මිනිහෝ මහණුනේ නීත රාග, නීත දෝෂ, නීත මෝහ දක්ෂයට සුපපත් කරගන්නට. මේක අවනස්කෝම හදට කාලෙකට පස්සෙ රාග සිතිවිලි වලට සිත තුළ ක්‍රියාත්මක වෙන දෙයින් පුද්ගලයේ ඉබදෙයිද? දේශ සිතිවිලි වලට සිත තුළ නරියන්නට ඒ පුද්ගලයා ඉඳහරිනවද? මෝහයෙන් මුලාවන්නට ඒ පුද්ගලයා කැමති නම් මේක නෙමෙයි. එතකොටම රාග සිතිවිල්ලක් වෙනකොටම මේ හොඳට හිතට ප්‍රාණිලා තියෙන උඹාගේ රාගයෙන් නලවනලවා ඉන්නට නෙමෙයි මිනිස්සු උඹාගේ විතරාද රාගයෙන් නැති කරන පස්සේ ඉඳලා යන්නේ. මොකද මේක නිකුයි දෙස්තිද? ඒක නිසා මේක වහාම නතර කරගන්නේ. දේශයක් තමයි ඔබ මේ ඒකිනාට දේශ කරන්නට නෙමෙයි ආවේ. ඔබ කෑම කෑම කපකප මරණ දෙන පුද්ගලයාට දේශයක් නැතුව මෛත්‍රීකද සිතක් ඇති කර ගන්න කරුම මේ මහාන ජීවිතය තියෙනවා. එහෙමනම් ඔබ දේශයෙන් පිටරෙන කටයුතු එක හරිද? වැරදි නේද? මේ විදිහට හිතට අමංකම අදහසක් ආවොත් මේ කෙලෙස් ධර්ම නතර කර ගන්නවා කියන එක ඉතාම සිදු පසු කාලයක්. සරල කතාවක්. මේ අයත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. කොහොමද යන්නේ? මම මේ යන්නේ යටත්යෙන් සෝවනවත් වන්නේ. සකදාගාමී යන්නේ නැත්නම් අනාගාමී යන්නේ නැත්නම් මේ තියෙන මේ සංස්කාර ගම් සම්පූර්ණයෙන් නතර කරන්න පුළුවන් නතර කරන සංස්කාර ගම් සම්පූර්ණයෙන් නතර කරපුවා ඉන්නවා. අදත් ඉන්නවා. ඒ නිසා මෙහෙම යන කෙනාට මේ රාග දීස මෝහ කෙලෙස් ධර්ම චිත්ත තුළ තියාගෙන ඕව පැතව පැතව ඉන්නේක හරි වැඩක් නෙවෙයි මේන කළ සංසාරයේ දිගින් දිගට යනවා මොනවා නිවනට යන්න පුළුවන්කමක් නැහැ නිවන අවබෝධ කරගන්න හැකියාවක් නැහැ ඒක නිසා දැන් ඉන්දියාවට නම් රාගයෙන් තොර ජීවත් වෙන්න බෑ. නමුත් අමාත්‍යාකාර රාග සිතිවිලි ආ කියනකොටම ඔය අදහස් ගත්තොත් එහෙම සිත පිළිසුදු ලබා ගන්න පුළුවන්. නැත්නම් දීසේ දීසේ කියන ප්‍රබෝධය දීනේ අනේ දීසේ දෙන කාටවත් දේශනම් නෑ තරහමන වෙනවා අසකට නීතියව පොඩි ඕ හැම එකක්ම දීසේ මොකද ඒ නිසා දීස ඇතිවෙනකොටම සිත සම්පූර්ණ දේශදව සබා ගන්නද පුළුවන් මේ අදහස ප්‍රවා ගන්න නිප්පංචවමත් නිප්පංච රජිනෝ කියන්නේ ඔකට සමාධියට එළන ධර්මයට විරුද්ධ අදහස් වලට කැමති නම් ඒකට ඇලිලා වාසය කරන කෙනෙක්. එහෙම කෙනෙකුට තමයි නිවන අවබෝධ කරන්නේ. මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ඉදිරික්කේ වික්ඛෝ පපංච නිරෝධේ චිත්තං පක්ඛණ්ඩති පසීදති සම්ලිච්ඡති අධිමුච්ඡති කියලා. මේ අධිමුච්ඡති කියන එක වශයෙන් මනසේ එකක් පොත්වල තියෙන්නේ මොකද්ද විමුච්ඡති කියලා. ඒක ඉතින් මගේ මනසට හදවතට එන්නේ අතිමුච්චටි කියලා බුදුහාමුදුරුවෝ එහෙම කියපු නිසා මේකේ එන්නේ. මොකද මේක අදහස් කරන්නේ ප්‍රපංච නිරෝධේ මේ ප්‍රපංච ධර්ම නිරුද්ධ කිරීම පිළිබඳව චිත්තති පැහැදෙනවා. අතිමුච්චටි ඒකම දැක්කේ කෙනෙක්. ප්‍රපංච නිරෝධේ සක්ඛණ්ඩ දීපට බැහැනවා. අත්පන්දි ප්‍රතිදෙති පහදෙනවා සංකේතිත තියෙනවා අදිමුච්චකයක ගැනීමගෙන තියෙනවා ඔබට විමුච්චටි කිව්වොත් ඒකේ නිදහස් වෙනවා කියලා කියන්නේ ප්‍රපංච නිරෝධයෙන් නිදහස් වෙනවා කියන කතාවේ එන විශේෂ යෝගිනේ ඒ නිසා අපි අදිමුච්චටි කියන වචනේ අපිට කියන්නේ තේකී හොඳ ඒකෝද ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි නිවන් අවබෝධ කරන්නේ ඒක ගැන ප්‍රායෝගික වශයෙන් කතා කරනවා නම් නිවනම කියන ආකාරයෙන් මේක කතා කරන්න තියෙන්නේ මේ ප්‍රපංච නිරෝධයෙන් මම අධ්‍යයනය කරන්නේ ඒක කියන්නට දැන් අවකාශ දෙන්නේ කාලයක් නේ. එතකොට ඒ ආකාරයෙන් මේ ඇති කරක සමාජයේ සිත තුළ ඇති කරගත් ධර්ම අටක් ප්‍රදානන වාසේ දේශනා කරා මේ අනුපාඩ තියෙනවා නම් මම යන්නට බෑ. ඒක හිතේ නිවනට දොස් කියලාවත් නිවන් මාර්ගයට දොස් කියලාවත් වැඩක් නෑ. තමන්ගේ අඩුපාඩු සමාම සකසා ගැනීම. මා මුලදී කියවා අපි අල්පේච භාවය ගැන බුදුහාමුදුරුවෝ කියපු එක අන්තිමට කියන්නම් කියලා. ඒ කියන්නේ මේවා විස්තර කළාට පස්සේ ඒක තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන නිසා බුදුහාමුදුරුවෝ පළවෙනි විස්තර කළා කියලා කිව්වේ කියලා තමයි ඒ පොත්වල දක්වා තිබෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියපු ඒ කියලා මේ විදිහට මම කරුණේ ඉස්සන්න කරන බව මම දන්නවා. ඒක නිසා ඒක අවසාන වශයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරනවා. අපිච්ච සමාන අපිටසන් පිටේ දමන දමයි තථාසිත කොපමණ දවසන් ගෙන්දේ තම පටිච්චවසන් දෙකේ දිකෝ අපිච්ච සමාන අපිච්ච සමාන ධානයෙන් තින්නේ ඉති සංකල්ප සමාන සංකල්ප සමාන ධානයෙන් තින්නේ ඉති ආදි වශයෙන් දෙක දෙකට තියෙනවා අයිතිච්ච භාවය කියන මම මොකටද මහන්නේ කියන්නේ දන්නවද මෙන්න මේ කරුණ සඳහා අල්පිච්චෝ සමානෝ මේ වික්ෂුව නැත්නම් කවුරුහරි යෝගාවචරයා අල්පිච්චයි අර කලින් කියපුවා ගැන අපිස් බණෙන් හිටයි මේ සමානී භාවය අනතිමානී භාවය වැඩි හිත උදුමාගෙන ආඩම්බරකම අරන්නවා නැතුව ඉන්න ගතිය ඒවා ගුණ භවනා කරනකොට පිළිවෙත බලන්න ඉතින් ගුණයෙන් මේක පුද්ගලයා අපිච්චෝ කියන ධර්මයෙන් තියෙන අනිත්‍යය මම අල්පිච්ච පුද්ගලයෙක් කියලා දැනගන්නට කැමතියි මේකයි මේ බුදුහාමුදුරුවෝ අධ්‍යක්ෂ බල විස්තර කරනකොට සංස්කෘතව සමානව සංස්කෘතෝටි මං ඥානයෙන් දනෙච්චටි මේ සුද්ධලා සතුටේ ජීවත් වෙන්නේ සතුටේ ඉතින් ඉන්නේ අර කියන්නේ ලද දේ සතුටේ මන ආදී දේ සතුටේ ඉන්නේ ඉතින්නේ නමුත් මම මෙහෙම ලද දේ සතුට වෙන පුද්ගලයෙක් කියලා අනිත් අය දැනගන්නට කැමති නෑ අනිත්‍ය සමානව කල්හිත්වද මං ඥානයෙන් දනෙච්චටි මේකේම හොයන්නද කැමති නමුත් මේකේ නෝ බනවනා කරනවා කියලා කියන්නට එම අනිත් අය දැනගන්නට කැමති නෑ ආරම්භයේදී ආරම්භනලද දීර්යෙන් ඒක වාසිය කරනවා. නමුත් මම මේ ආරම්භනලද දීර්යෙන් ඒකයි වැඩ කරන්නේ කියලා අනිත් අය දැනගන්නට ඕනේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඕක දැනගන්නට කොහොමද කැමැත්තක් නැහැ. ඊළඟට උපක්ෂිත සීයෙන් යුතු මට සම්මාසතිය පිළිස දෙන්න දෙන්නේ කියලා තමයි දන්නවා. නමුත් අන්නය මෙයාට මේ සිංහකින් නැතුව සතිය තියෙනවා සතිය දිනවල තියෙන බුද්ධයේ සතියෙන් වැඩ කරගෙන ඉන්න පුද්ගලයෙක් කියලා දැනගන්නවට පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. සමාධිත සමාධිය කියන සමාධිත පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන කියනවා නිකන් සුදු දෙයක් වෙන්නට පුළුවන්. අරූපාවචර ධ්‍යාන සුදු දෙයක් වන්නට පුළුවන්. ඒකේ උවත් අනිත්‍යයට සමාධියේ සිට තුළ ධ්‍යාන තියෙනවා කියලා දැනගන්නකොට කිසිම ප්‍රතිපත්තියක් අභිප්‍රායක් කැමතික් නෑ. ඊළඟට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් විනිවිද දකින්නට පුළුවන් පුතුලෝ ප්‍රඥාවක් වන්නට පුළුවන් දවලෝ වේගෙන් ක්‍රියාත්මක කරන ප්‍රඥාවක් වන්නට පුළුවන්. ඒකේ උවත් අනිවාර්යයෙන්ම ප්‍රඥාව තියෙන පොඩ්ඩලෙක් කියලා දැනගන්න කොහොමද කරන්නේ. ඒ වගේම නිප්පංචරාමස මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඈත්ලා නිප්පංච ධර්මයන්ගෙන් දැනෙන්නේ විතර ඉන්නේ ඉන්නේ. මේ විදියට ලෝකයට ඒක දැනගන්නවා ලෝකයට දැනගන්නට කිසිම කමක් නැහැ. මේකට මහින්මව අල්පේච්ඡතාවය කියලා කතා කරන්නේ. අද බොහෝ දෙනෙක් මම ආනාගාම වෙනවා රහත් කියලා කියලා ලෝකයට හයියෙන් කෑගහනවා කියනවා නම් ඒ අය එක්කෝ මේ කරුණ දන්නේ නැත්නම් මානෙ මැත්තේ. එහෙම නැත්නම් බොරුවට රැවටිලා. ඒක නිසා මේ අල්පේච්ඡතාවය තමයි පිටතින් තියෙන්න ඕනේ. මේක මතක තියාගන්න මගේ මම මම ළඟ තියෙන එකක් මම කියන්නේ. මගේ ළඟ තියෙන ගුණයක් අන්නය දකින්නට මම කැමතියි. එතකොට මම ළඟ මේ ගුණය තියෙනවා කියලා අනිත් අයට මම පෙන්වන්න යන්නේ. නැති ගුණයක් පෙන්වයි කියලා කවදාවත් කියන්න පුළුවන් දෙයක් නැහැ. තමන් ළඟ නැති ගුණයක් තියෙනවා කියන්නේ මේ අපි ප්‍රමාණ කරන්තරට අවංක ප්‍රතිපත්තියක තියෙන විහිදලා කටයුතු කරනවා අනිත්‍යයේ භාවයේ සිට දුක දෙන්න ඕන. ඒක නිසා තමයි භාවනා කරනවා කියලා නෑ ඒක කරලා කියන්නට අවශ්‍ය නෑ. සමාධි චිත්ත සමාධිය කියන ප්‍රඥාව කියන මේ මාර්ගඵල ලැබෙන ජීව තියෙන ධ්‍යාන තියෙන ප්‍රඥාට කියන්නට අවශ්‍ය කමක් නෑ. පුළුවන් තරම්දොඩ මේ අන්න ඕවා පහසුකම් කරගෙන කරගෙන යන එක තමයි සාමාන්‍ය සුදුසුවන්නට වඩන ගන්න අවශ්‍ය කමක් නෑ. ඊයේ දැනගත්තොත් එහෙම වෙන්නේ මොකක්ද නම් අද අපි දෙක උපහාසාත්මකව බලන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් මේක කුඩියක් මම කියන අපේ භවනා දිනු කාන්තාවක් එයාගේ දුව ලස්සන දෙවිලා පරිසරාවක් පස්සේ කොහොම මම ලස්සන දෙවිලා අන්නේ පුතාගේ දුව පුතාගේ දෙකින් අයියෝ මේ පහත් පංචස්කන්ධ වලට මේ මස් කොටක් මේ නාම රූප කොටන් යොක්ක වෙනවද ලස්සනයි කියන්නේ කට මේ දුව බැඳගෙන බැඳගෙන බැඳගෙන බැඳගෙන ගිහලා අම්මට මේ අම්මා මට ඇවිල්ලා මේ කන්නේ දෙක මම කළා කියලා. මම දැන් ඔබ මේ කරලා තියෙන මානසික සැත්ත වැඩ නරක වැඩක් නේ. ඒක මම කටයුතු කරන්න තියෙන්නේ. ඔව් ලස්සන නේද? ඔයා ලස්සනයි කියන ප්‍රශ්නේ කරන්නේ. අපි අර තමන්ගේ තියෙන ගුණධර්ම ලෝකයට කියන්නට ගියාම වෙච්චියක්. මේ අම්මා මේ ලන්නකින් මේ බණම දන් ලගෙන දඟලන කෙනෙක් නේ. අනේ විදිහට කතා කරන්නයි. සමහර කෙනෙක් කියලා කියනවා මේ භාවනා හම්බුකත් එක්ක කරගෙන මේ කොහෙද මේ කිසි දෙයක් කියනවා අර කිසියක් ආරම්භුනේ නැතුව ජීවිත කරන්නේ නැතුව අපි ඉන්නා එහෙම මම ගණන් සමහර අය කියලා කියනවා මොකද දන්නවනේ මේ තාත්තයට මංගල මොනවා කියවත් මට හිතෙන්නේ යම් කිසි කෙනෙක් දීකනේ කළත් ඒක ඒකම මගේ නෙවෙයි යම් කිසි කෙනෙක් ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාව ඊයකින් එකක් මගේ නෙවෙයි යම් කිසි කෙනෙක් නින්දා කළත් ඒ නින්දාව ඊයකින් මගේ නෙවෙයි ඒ වචන දේවල් මම මගේ කියනවා මම දන්නේ ඒක නිසා ඕන දෙයක් ඕන විදියට දෙයක් වුණාට ඒක මට ප්‍රශ්නයක් නෑ. නමුත් Tamanට ප්‍රශ්න ඇතිවන්නට පුළුවන් මේ විදිහට මේ අල්පේච්ඡ භාවය සමාජයේ පිටතට නැතිවෙනත් එහෙම අපි වාසය කරන අසුරු කරන සමාජයේ බොහෝම දුක්ඛයි. ඒක තේරුම් ගන්න දුක්ඛින් බහුජනෝ බොහෝ දෙනා දුක්ඛිත. ඒක නිසා බොහෝ දෙනෙක් භාවනා කරන්නේ මේ අල්පේච්ඡ භාවයේ නිසා මේ සාමත්ම වැදගත් ගුණාංගයක් කියලා එකක් එකතු කරගන්න තියෙනවා. මේ ආකාරයෙන් සමාජයේ පිටතට යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒක එකතු කරගන්න යුතුයි. මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය දැන් කියලා මේ දේශනාව පිළිගැනීමට බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ මොනෑමද සමාජයේ සිට තුළ යම් කිසි විපර්යාසයක් ඇති කරගatiya නැත්නම් යම් කිසි ගුණධර්මයක් ඇති කරගatiya. ඒ ගුණධර්මයයි ටික ටික අපි විස්තර කළේ කර්මස්තරණ විදිහට කර්මස් කියන්නේ. දීර්ඝ වශයෙන් විස්තර කළේ නේ. එතකොට ඒක මොනවද අපි කතා කළේ? අල්පේච්ඡ භාවය තිබෙන්න ඕන. ඊළඟට සතුට තියෙන්න ඕන. පරිවිත් මෙන්න මේකේ තියෙන්න ඕනේ. ඊළඟට අරන්තම ලද ජීවිතයේ තියෙන්නට ඕන. ඊළඟට සිටි සමාධිය සතිය තියෙන්නට ඕන. සමාධිය තියෙන්නට ඕන. ප්‍රඥාව තියෙන්නට ඕන. මේ කෙලෙස් නැති කිරීමකට කැමැත්ත ප්‍රතිපත්තියක් තියෙන්නට ඕන කෙලෙස් රැඳීම ඇලීමයි වන්නට ඕන. මේ ඇලීමයි එකක් තියෙන නැත්නම් මේ කෙලෙස් නම් පැටි පැටි සිටින අර කණි කණියට වැටෙන හැබලියවා. එහෙම කටයුතු කරන්නේ මම යන්නට බෑ. ඒ කරුණු අටේ යම් යම් අනුපාඩු තියෙනවා ඒ අනුපාඩු සකස්වා ගන්නට බලන්න. එහෙම සකස්වාගෙන භාවනා කරාට පස්සේ ඒක විශේෂ ප්‍රතිඵල උත්සාහ ඉක්මනින් ගන්නට පුළුවන් ලැබෙන ඉතින් ගන්නට වාසනාව ශක්තිය වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව දැන් ඉගෙන ගන්නවා. දෙවියන් වහන්සේ දෙනවා පාසකාදී බුම්මඨානේ වානාගාමන දුකාපුණ්‍යන් තමයි මොනිස්වාචන ලක්ෂණ සාසනනා පාසකාදී බුම්මඨානේ වානාගාමන දුකාපුණ්‍යන් තමයි සංරක්ෂණ දේශනා කාසත්තාජ මොහොමස්ථාන දුවානා ගාමයි දෙකක් පුණ්‍යයන් කරන මොහොතේ සාචනන් දක්වන්න මම බලන්ති ශාසනය කන්නා පුන කන්නෝ නමාමි බව සමාගමතුන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං සමක්ඛා මනෝතෝ සම්බදප්පා කමිච්ඡති මේකේ සිදුවන සර්වසත්‍යයේ නිමිලව හත්සල් සේවා පරිමල හත්සල් සේවා ප්‍රාර්ථනීය පදිනේ සම්සිමරම් මේ කුසල හේතු උපනිෂ්ඨ වේවා දේවාතන සුවිස නිච්ඡං වද්ධා පතායං සංකාරෝ ධම්මා වර්ධන්ති ආයුන්නෝ සුපන්බලං ආරෝග්‍ය සම්පත්තේ සම්පත්තිනේ විචේතෝ සෝනිපාන සම්පත්තිය නාති සමින්නතු